දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. දානා වේදමණී සික්ඛාපදං සමාදියාමි ආමේ කුච්චාචාරා වේදමණී සික්ඛාපදං සමාදියාමි ආවාදා වේදමණී සික්ඛාපදං සමාදියාමි කුලෝ ආචාරේරමණී සාපදං සමාධියා පරිසා වාචා වේරමණී සාපදං සමාධියා සම්පස්සලා බාරේරමණී සාපදං සමාධියා සික්ඛා දීවා වේරමණී සික්ඛා පදං සමාධියා කරණේන සද්ධිම්මා දීවාත්තමක සීලං ධම්මං සාසුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්භාවේ සම්බං සංගල සූත්‍රයේ අද පෙර කරන්න තියෙන එක සාතාවක සංස්කාරය සම්බන්ධ කරලා ආර්ථික විදිතාපා මධ්‍යතාවනා සංයමෝ අපවාදී කරගන්නේ පොඩි විස්තරයෙන් දෙන්නෝ අපි එතෙන්දී අර රහත් සත්‍යයට පත්තුන උත්තමයාගේ සිතේ පවතිනා වූ ස්වરૂපයට සම්බන්ධ වෙන ලක්ෂණ කීපයක් එතෙන්දී එතෙන්ද මොනවද ඇලීම ගැටීම කියනවා අර කිවිති පාපා පාප කියලා කිව්වේ මොනවද ධර්මයේ අපේ ජීවිතයේ හැඳවීම සඳහා තියෙනවා නම් ඒ සියලු ධර්ම අපේ ජීවිත පාඩමේ ඒ පිළිබඳව යන තන්තිවල ආන්නේ ඕන මේක ධර්ම කියලා ගත්තොත් සියලු ධර්මයේ යම් ධර්මයක් අපිව පවත්නවා නම් ඒ පවත්න ධර්මයේ පීඩා ඒ පීඩා කරන ධර්ම කොහොම පාප නාමයෙන් තමයි හඳුන්වන්නේ. ඒ පීඩා කරන නිසයි ජීවිතේ සම්පූර්ණයෙන්ම අත්හැර නවත්. පීඩා කරන නැත්නම් තරහ කොටසක් ධර්ම තියෙනවා නම් පීඩා දෙදෙන ඒව ආශ්‍රේ ඉන්න යම් කිසි සංවිධානයක් කරගන්න ඇති. මේ ජීවිතේ පවත්තන ජීවිතය ලඩක්තු කරන ජීවිතයක ගෙරයන් සියලුම ධර්ම පාප වශයෙන් පීඩාතර දේවයෙන් විකල තමයි එක ධර්මයක්වත් ඔයනේ මේ කියා සම්බදාන ධම්මදාන කියනවා කියලට වැටෙනවා එහෙනම් අපිට දැන් හොද වෙලා තියෙන්නේ මොකද දැන් වලේ ඉන්නවට වඩා ගොඩේ ඉන්නකොට අවුරුද්දකට වඩා හේම කියන්නේ. ඔය විදිහේ ඒ ඒ කියන දුක් වලින් අයින් වෙන්න අයින් වෙන්න අර ප්‍රමාණය දුකින් නිදහස් වූ ප්‍රමාණය හොඳයි කියන්නේ වෙනවා. නැත්තම් ලෝකේ හොඳයි කියන එකක්. දරුවන් දරුවන් ඒක දෙයක් කියන්නේ. දැන් කතා කරද්දත් තමයි. දැන් ආරති විරිති පාපා මද්දපානාත් සම්පත. මේ ගුණවලට පත් කරන්නා වූ ඇඟීම් ඔය අවස්ථාවේදී මොනම දෙයක්වත් මතු නොවන තත්ත්වයකින් ඉස්සයි. ඔබට අප්පමා දෝෂ ධම්මේසු ඔය කියන ධර්මයන් පිළිබඳව සමාදන වෙන ගතිය එතන තියෙනවා. ඒ ධර්මයන් පිළිබඳ ප්‍රමාද නොවන ගතිය. ධර්මයන්දී ප්‍රමාදය නැත. ප්‍රමාදය කියන්නේ මෙතන මොකද්ද? ආර්ති විරුති දෙක. ආර්ති විරුති ඕනෑම ජාතික ධර්මයක්. ඔය වෙලාවට මතුවෙන ඔය අවස්ථාවේදී මතුවෙන්නේ ජීවිතයක් දෙමින් මතු කරන්න පුළුවන් උත්තරීතර ශ්‍රේෂ්ඨ සංසිල්ලක් දෙන සපස්වරූපයක ධර්මයක්. ඒ ධර්ම ස්වરૂප පිළිබඳව තමයි ඒ ධර්ම ස්වરૂප පිළිබඳව තමයි මේ ප්‍රමාද වෙන්නේ නැති. මොකද ප්‍රමාද නොවෙනවා කියන්නේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැත්තේ කියන මේ දෙක මත මධ්‍යස්ථ ස්වરૂපයෙන් සෑම ධර්මයක්ම ස්පර්ශ කරමින් යන්න දෙනවා. ඒ தත්ත්වයේ සිට ගන්න ඒ தත්ත්වය තමයි රහත් කියන්නේ. රහත් කියන්නේ ඒ தත්ත්වයයි. ඉතින් ඒක ඈ පස්සේ ඉන්නේ පස්සේ ඉස්සරහට යන්න යන්න යන්න. ඒ මොකද? අල්ලන්න දෙයක් ඇත්තෙත් නැහැ. මෙතන ගැටෙන්න දෙයක් ඇත්තේ. ඇත්තම තීකින් මෙතන අමුතෙන් හොඳ කොන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් නරක කරන දෙයක් නෑ ජීවිතේ පවතින්නේ මේ වගේ ඒවා. ඔබ ජීවිතේ පවතින ඒ කියන්නේ ඕවා. ජීවිතේ තියෙනකන් ඕවා තිබිය යුතුයි. ඒක නිසා ගැටෙන්න. ජීවිතයේ මොනම අමුත්තක්වත් අමුතු විදිහට සැලසිල්ලක් නොදෙන නිසා ඇලෙන්නේ. අන්නේ නීතිය යටතේ ඇලීම ගැටීම කියන්නේ කොහේ ධර්ම පිළිබඳව ඔය රහත් මාර්ග ඥානයේදී සිටි ඇති වෙනවා. දැනගන්න. ඒ මුලාවටපත් වෙන දෙවියන් කිව්වේ මුලාවේ කියන්නේ ඔය අත්ෙන් මතුවෙන විවිධ ආකාරවල සැප ස්වરૂපය. ඒ කියන්නේ පිනවල පිනවල දැන් පිනවීම පස්සල පස්ස ආකාරයේ දෙන්නද ඒ පස්සාකාරයක පිනවීම ඔතන නිකන් අදිතාලව කියන්නේ නිරන්තරයෙන් පවතින එකක්. ඔය අවස්ථාව. ඒව එක ආකාරයක් පිළිබඳවත් මුලාසිතේ කියන්නේ වෙන යමක් හිතන්නේ. යා හොඳයි මේක කියලා හිතන්නේ. ඒවල ඒ තරම් මේක පිළිබඳව දැනගන්න ඕනේවත් සියල්ල දැනගෙන අවසානයි දැන් ඉතින් තියෙන්නේ මේකෙන් ගිලිහි යනකම් සිවදල නිකයිද දැන් මේක යම් දවසක අත්තරලා සිත් ගිලිහෙන ඒ ගිලිහෙනකම් කොහෙද විචාව යන තීරණේ විනා වෙන කිසි තීරණයක් දෙන්න මුකුත් නැහැ එහෙනම් ධාරවෝච විවාසෝච සම්පූර්ණ කතන්විතා කාලේන ධම්ම සවණං ඒකම් මංගලං සෝ ඔය தත්ත්වයේද ඔය தත්ත්වය අපට ලැබුණොත් ඒ තරම් දුකක් ඇත්තද? නමුත් උන්වහන්සේට ආරති විරති තිබිච්ච නිසා උදේ කියන එකේ නාම මාත්‍රයක්වත් නැහැ මේ විරති. නැති සතියක්. දුක කියන එක, පීඩාව කියන එක ගොනු කරන්නේ රාක්‍යය අර්ථයේ දෙක. දෙතන තියෙන මොකක්ද දුක? අවුරුදු 30ක් කලේ ජීවත් වෙන්න දුක. දැන් දැන් මොකක්ද? විද්‍යාත්මක ආර්ථික උපකාරවලදී ඒ අපි හිතනක දුන්නාන්සලාට ටිකක් අතරයක් නෑ ඔය තියෙන්න ඔය කෙරෙන්න අරිනවා. උන්වහන්සේලාගේ පිටට කිසිම ඉති කියන පීඩනයක් නෑ සුවයක් තියෙනවා. ඒක තමයි සුඛ සුවය. ඒක දැන් අපි මෙතන ඉඳන් අපේ මට්ටමින් හිතනකොට කොහොම ඉන්නවද මන් දන්නේ අප්පා කියලා හිතනවා. නේද? ඒ වත්තමට ගිය දාට මොකද්ද මේ තියෙන්නේ මට දුක සුඛය සතුට යම් දෙයක්. මධ්‍යස්ථ ස්වરૂපයෙන් ජීවිතයේ අර නියමිත කාල වෙනකන් ගත වෙන එක විතරයි ඒ අතරතුරේ අනිත්‍යය අනිත්‍යයට වැඩ ගැනීමට වෙන වැඩක් නැති නිසා අනිත්‍යයට වැඩ ගැනීම අ ඉතිරි හරියෙන් මේ ඉඳ දීලා කියලා ඉතින් කරනවාද අපේ නින්න උවට ගෑවුවා ඒ ඔක්කොම විනාශ ආ කාරෝති නිවෝදෝති සම්පූර්ණී කතාව. කාරෝ නිවෝද. ගාරව කියලා කිව්වේ ගෞරවේ. ඔය කාරෝති නිවෝදෝති කියලා කිව්වේ ජන්මය කියන්නේ රහත් ඵලයට පත්. අතනින් වර මාර්ගයේ සිටින ස්වરૂපයක් ලකුණු පෙන්වන්න දෙන්න ගිහිලා ඒ ජීවිතයේ යම් තෙන්මන් නිරහස් වුණාට පස්සේ වර්ණික සූත්‍රයේ අර නාගයා සුභා කොටලකට නාගයා ආශිර්වාදයි එහෙනම් ආයුධ දිවි කියලා දැන් නාගයාට নমස්කාර කරපන් අනිත් ඔක්කොම මතින මතින දේවල් ඒක අරන් දාපන් තවත් කොටපන් ඒවා අරන් දාපන් තවත් කොටපන් ජීවිතය වර්ණික සූත්‍රයයි ලයිලා මෙන්න නාගයක් මතුවා. එහෙනම් කුමිනේද ආර්ථික දිවි කියලා දැන් নমස්කාර කරපන් නාග. ඒ නාගකීදී සාහිත ඉතින් නාග විශ්වාසය අපි දා විස්තර කළා. දැන් මෙතන තේරෙන්නේ දැන් තියෙන්නේ ලකුණු කිසේ මොකක්ද? කවුරුද? මේ ගෞරව කරන්න කියලා නෙවෙයි. මෙතන සීල එකක් තියෙනවා. ලක්ෂණය. මොකක්ද ගෞරවය? මේ ගෞරවය කියන්නේ මොකක්ද? ඔළුව පාත් කරන ධන කිඳනවා වගේ අනාලාට නිවිවතක දිගට ඇති මූලක් නිමා තුල්ලක් ඔය ඔක්කොම අපි ගෞරව වශයෙන් කලක ඒ ඔක්කොම කරන්නේ අද අපි ඉන්න මත්තමේ හැටියට අර ගෞරවය කියන ලකුණු පිට ජීවිතයට ගන්න හදන ඒක ආයත් කොටස් වල ජීවිතේ සම්බන්ධ කරන්න දඟලන දැඟලිල්ලන් මේ අපේ ඔක්කොම ලකුණු ඉති ගාරෝ කියන එකේ ගෞරවය කියන එකේ මොකද්ද එහි පරම ස්වરૂපය ගුරුත්වයේ තබල ගුරුත්වයේ තබලය කියන්නේ මොකද්ද ඔක්කොම මේ දැන් මේ සකස් වෙච්ච හිතෙන් දෙන යම් කිසි නිගමනයක්ද තියෙන්නේ ඊට අනුව වැඩ කරනවා නම් වෙන මොකුත් නැහැ. 아무තේ වැඩක් මොකුත් නැහැ. දුරාගේ ජීවිත සිටින්නේ නැහැ. දුරානුරාගේ ජීවිතේ ඒක කොල්ලොයි කොල්ල එකයි ගෝලයා ගතිය නිසානේ අර ජීවිත නැති. ඒක අර දුරාගේ ගුරුත්වයේ තමයි ඒ මනුස්සයා නිවන් කෙනෙක් නෙවෙයි. අර ගුරු උත්සේක ගෞරවය කියන්නේ ගුරුත්වය තමයි. ගුරුත්වය කියන්නේ නැගෙනාම පිළිපද. ඒ પરමාර්ථය යදායි වැඩක ඒ වැඩ කළා. දැන් මෙතන මොකද්ද මේ සාතන් වහන්සේගේ ලක්ෂණයක් තියෙනවා? ඒ ලක්ෂණේ මූලික ලක්ෂණය තමයි හැම ජීවිත ක්‍රියාවක්ම එයින් යහ වැඩි යමක් කරන්න යන්නේ. ඒකට අපි වැඩි යමක් කරනවාද කියලා ඉතින් අපි දිවාරය දෙක්ටි ලැබෙනාද නෙමෙයි ඊට වඩා යමක් කරන්න කියලා මේ බිඳක තරම දුක් නෙමෙයි. එතෙන්ද බෙන්දන දුක් නොවිඳ ඉන්න ලක්ෂණය හැදෙන්නේ. දැන් පරිදි. පරිදි. දැන් පරිදින්නට සෑම ඕනේ. විද්‍යාව සපය ගන්න ක්‍රමය ඕන. ඒවට තීන සපය ගන්න ක්‍රමයේ පිළිපත් වෙනවා. ඒකට සෑම සපය ගන්න ක්‍රමයේ පිළිපත් වෙලා සෑම ලැබිච්චාම ඒක කනවන ඇති දුකක් නෑ. නමුත් ඒ ලැබිච්ච ගාන අපිට ගන්න බෑ සෑම හදන්න යනවා. සෑම හොයන හැටි හදන්න යනවා. සෑම හොයන්න අඳින හැටි. සෑම හොයන්න අඳින ඒකත් හදනවා. ඒක හිතේ නැහැ. අවිජිජයත් ඔක්කොම හදලා. ඔක්කොම හදලා. හදලා. හදන්නේ කියලා නේ අමාරු නේද? ඈ මොකද මූල් නරක් දෙලේ කියන්නේ කාටවත් කියන්නේ. ඉතින් අතන ගුරුත්වයේ තමයි කිව්වේ දැනෙන දේ දනින් විපාක. එච්චරයි දන්නවා. ඇහෙනවා. ඇහෙන දේ හැදෙමින්, තේරෙමින් ඒ තේරීම තමන් කරනවා නෙවෙයි, ඒ රසක් තියෙන්නේ. ඒක තේරෙන්නේ. ඒ මොකක්ද කවුද කතා කරන්නේ? තාතන්නවා කවදාකත් අහන්නේ ඔය කවුද කතා කරන්නේ? එයා මොකටද ආවේ? දැන් මෙතන මම මෙතන කියෝ කියෝ ඉන්නකොට එතනින් කවුරු වගේ කියොත් මට අර කොහෙද යන්නේ කියලා අහන්න. ඒ වගේ මේ කවුද කියලා දැනගන්න මොකද ගාව කියලාද මහා රාගයේ සතුන හරි ලක්ෂණෙත් එක්ක අම්මයි ඉත කියනවා. රහත් වුණාට පස්සේ අර දැක්ක දැක්ක විට ඉවරයි. ඇයි මම හොයන්නේ? ඇයි රහත් වුණාම දිනුතේ? මගේ සැකයක් තියෙනවා. මෙතන ගිහින් ගිහිල්ලා අර විද්‍යාලය ගිහිල්ලා බිදී තමයි ආරම්භයයි අර අතන ගින්දු කරයි ආකලේ වතුර හිරුවයි මම හුඟක් මට පාවිච්චි කරන්න දේවල් ඒ ඔක්කොම වහගෙන ඉන්නවා ඔය ඔක්කොම විත යන හැටි එන හැටි කරන හැටි ඔක්කොම මම වார்த்தාව මට ලැබිලා ලැබෙන්නේ තාතන් නම් පිට වෙලා තියෙනවා වතුර හිරේ වත් එකයි ආසනේ කල්ගාලිනේ වියත් එකයි ඒ අන්නේ මත්තම නිසා මුදුත් ඒවැ සිග්න සම්බන්ධයක් සාතන් වහන්සේට නැහැ. ඒක කොහොම වුණත් මේ වෙන්න වාගේ ඒවත් පිටායි. මේක ධර්මයට අනුව වෙනවා ඒවත් වෙන විදිහට වෙනවා. අන්න එතන දෙන්නවා බැඳීම. ඒ ගෞරවය කියලා කිව්වේ ඒවා ගුරුත්වයේ සබඳ. ඒකයි බුදුහමඳුර වදාලේ සරස්වති මහග්ගක් නැවිලා ගලක් නවාගෙන ගලක් එලියට මේ ධර්මයේ තමයි පාවිච්චි කරන්නේ වෙන එකක් පාවිච්චි කරන උවහන්සේට නම් දුරුවරේ කෑ කියලා කියලා විහාර ගිහින් ඒකත් අපොන් දිගලද විහාර ගිහින් නමුත් ඒ වගේ දෙකී ඔය ගුරුත්වය ආවේ ඔය தත්ය ආවේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම සතර ගුණ වලට පස්සේ පීඩාකර ස්වરૂපයන්ට පිටපත් කිරීම නවත්තනවා. පීඩාකර ස්වરૂපයන් සංවිධානය කරන ක්‍රියාපියන නවතිනවා. ඕනෑම දෙයක් පිළිගන්න පුළුවන්කම ඇති වෙනවා. කිසිමකින් කිසිමක් බලාපොරොත්තු නොවන තත්ත්වයක් ඇතුලේ හැදෙනවා. අනේ තාම කරුණා මුදිතා අපේක්ෂාවල සුද්ධ හතර තමයි මේක විපාකන වෙනකොට ඉතින් අන්‍ය ලෝකයටත් ඒක බලපානවා. ඉතින් අර යට උදව් ගන්න, මෙයා උදව් ගන්න, ඒ වාගේ අනිත් ඒවා. මේ ඔය කර්ම හතරේ තියෙන මූල ධර්ම හතර තමයි ඔය. මෞඛ්‍යයන් ළඟ දඩුවම් කැදේ ඔය හතර තියෙනේ කියන්නේ ඒ හතර කියනවා නෑ කියනවා. කතා මේ හඳුලෝ කියන විදිහට බත් ඇටි දෙන්නව ගම්මිය වෙනවා. ආර්ථික කතාවක් නෑ. මෞපියෝ ළඟ දරුවන් ගෙරේ විස්සා කරනවා මුදිතාව කේක් හසිනවා නම් බ්‍රහ්මත්වය ලබන්න පහසු නැති කතාවක දුන්නේ. නමුත් ඒක නෙමෙයි කිව්වේ. අන්න අම්මයි තාත්තයි දරුවන් පිළිබඳව අර ක්‍රියාව කිරීමේදී එතන තියෙනවා මෛත්‍රිය ඇති පුද්ගලයා කරන ලක්ෂණයක්. එතන මෛත්‍රියක් නැහැ. ඒකේ හැඩේ මෛත්‍රිය. අර කිසිම කිසිම අම්මෙක් කිසිම තාත්තෙක් උට පුළුවන් ද තමාගේ දරුවා මොකක් හරි වැරදක් වැරදි වැඩක් කරනකොට කේන්තිනවලදී කේන්තියනවා උන් දෙත්තා ඕකේ බින්දින්නේ ඕකේ වල ඕකේ අන්දක් කඩන්නේ කියලා ඈ මුන් මේවා කනවයි කියලා පටන් ගත්තා. ඉතින් කොහෙද තා? නේද? ඕක නැති කරත් නැති පපුවක් නේ. මෙත්තාව නෙමෙයි ඒ කිව්වේ ලකුණක් දෙන්නෝ අම්මයි තාත්තයි දරුවන් පිළිබඳ පිළිපදන එක්තරා ආකාරයක් තියෙනවා. හොඳයි. හැම වෙලේම තමන්ගේ දරුවන්ට යහපතක් කරන අදහස තියෙනවා. ඕක ASCII කේන්ති විද්‍යාවල් ගොඩක්. නමුත් අර අදහස තියෙන්නේ. ඒක විතර බුදුරන් දේරෝ බෙන්දලෝ දෙන්න මේ අදහස තමයි මුලෝක ධාතුවේ සිරසතු කෙරෙහි මෛත්‍රිය පිළිබඳව පවතින. එන්නන්ද වෙන ලකුණක් තිබුණේ නැහැ. ධම්මරාජයට ඇවිල්ලා දෙන්නන් දීකොට ඒ නාට්‍ය නැතන් දෙයක් වල ඇස්තිත් නැහැ. එනිසා දෙන්නන් දෙලෝ කියන්නේ සිද්ධාක් නැහැ දෙන්න. දරුවන්ට මාතා මෞපිය දෙදෙනා මේ ධර්ම හතර ඇතුළත් වූ ක්‍රියා කරන කර්තේ විස්සයි. ඒක ඇලිසෝ කියන එක නෙවෙයි. අර ලකුණු අර ඇලීම වල තියෙන මෛත්‍රී ලකුණු. එනවා ඒ දරුවන්ට විතරයි. ඒ හොඳ දරුවල ඉතින් මහත් තුන සිටින් මෛත්‍රී කොයිද කියලා එනවානේ. ඒක නෝ ඒ ඉන්නේ විදිහට ඒක ගන්න ඕන. ඈ? එතකොට දැන් මෛත්‍රිය කියන එක සම්පූර්ණ තියනවා නම් දරුවා මොකක් කළා කියන්නේ නැතුව දෙන්න. මෛත්‍රිය එතකොට නෑ නැත්නම් විත හැම වෙලේම කියනවා මෛත්‍රී පද ළමක් වගේ වල අනේ හැම වෙලේම මේ අත්ත කොහොමම කටින් ඉන්නෝ එච්චරයි යනවා. එහෙනම් අනිත් ඒවා ඉතින් ඕකට අදාළ ඒවා. ඒකට සාරෝච ඒ දුරුත්තේ කියලා කිව්ව මොකද්ද? අර ඒ අන ලැබෙන එක පිළිගන්නවා පිට. අනෙන් පිට පනින්න. පිට පනින්නත් ඒ ඕනකම විසාලේ මේ මේක උත්සාහය කරන වැඩක් ඇයි? අර ඒ සත්‍යයට පිටපත් වුණාම එහෙම තමයි පිට වැඩ කරන්නේ. එහෙනම් අපෝයිද? ඒකට මේක සම්බන්ධ නෑ. යාර ගම්මත්තේ ගැන ඕක තමයි මේ කන්න හෙන්න තියන්නේ දෙන්න ආපුවම තියෙන කටදරේ. එනවානේ ඒ කිව්වේ බ්‍රහ්මත්වයේ ගැන. ගුරුත්වයේ ගැන කිව්වේ ගෞරවය. ගෞරවය කියන්නේ ගුරුත්වය. ගුරුත්වය කියන්නේ මොකක්ද? අන පිළිපැදීම. එනවානේ එතකොට මේ ගාරවෝට නිවාස නිවාසය නිවාත ගුණය කියන්නේ සියල්ලක එකඟ වූ බව නිවාතය කියන්නේ සියල්ලට එකඟ දැන් ඔන්න ඔහොම විඳින්නේ කිව්වොත් දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ඔන්නේ වල්ලලා ඔන්න ඔය ඉන්නවා මෙයා සම්පූර්ණ වෙනවා යාවුද කියන්නේ නැහැ. දැන් ඔය දම්ති කියනකොට ওই විදිහට පාන්න පුළුවන් මම අපිට මේ සිද්ධ වෙනවා කියලා එකක් හරි කතා කරා. සමුදෙක සැනසෙල්ලක් ලැබෙනවා. මම එහෙම ඉන්නවා. එනවා. ඒ මෙන්න විදියට. මේ වැඩි දිනවල ගියා යන්නේ කියලා. කවුද ඒ? ඒ කොහෙද? ඒ ආලෝකලයේ දෙවිච්ච විද්‍යාව. මේක අඟුලිමාල ගෙදර එවුනේ නෑ වෙන එකක්. මේ ආලෝකලා ගෙදර සිද්ධ වෙච්ච විද්‍යාවේ මහත්ය කියලා. ඈ ඒ හොඳයි ඒකත් අපි ගමු නැත්තම් මෙතන අවුලක් ඇති වෙනවා. යන රාතන් වහන්සේගේ ඒ නිවාස ගුණය අලින්ට යහපතක් වෙනවා නම් අයහපතක් වෙනවා නම් නිවාසෙට අයිති නෑ. එහෙනම් රෞද්‍රත්වය. එතන තියෙන්නේ ආලවක දොට්ට බහින්දී කිව්වා. එන්නේ කිව්වා. ඒ උන්වහන්සේ දැක්ක මේ ආලවක හදන්නේ බුදුවරේ තෙහෙට්ටුවට පත් කරලා ඊපස්සේ කියන්නේ. දැන්වත් බුදුහාමුදුරුවෝ දැක්ම ආලවක ජීවිතේ සම්පූර්ණව වල වරෙන් ඵලයන්ගේදී හිටියා. ඒ හැම එකවරකට බුදුහාමුදුරුවෝ තෙහෙට්ටු කරන්න බෑ. මේ මොනසයාගේ හසුපාඩට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිසා මේ මිනිස්සේ නොදැනුවත් කමින් අමාරු වෙන්නේ ඒවා දැන් ඒක නිසා මම යාට කියා දෙන්න ඕන මේක නෙමෙයි වෙලාවක් ඔබට පුළුවන්කම් කරපන් මේක කළා නම් ඔබේ අදහස සාර්ථක වෙනවා මහා මෛත්‍රී මහා කරුණාව ඉදිරිපත් වෙච්ච හැටි මේ වදගෙන දිනේ හපු පාඩ දින එකයි කල්පනා කළේ උන්වහන්සේට වාදයක් තේකුණේ නැහැ දැන් අන්න ඒකයි දෙන්නේ ඒක උන්වහන්සේගේ නිවාතු ගුණයයි ඒ මොකද අර යමාරේ වැඩන මුකුත් කරන්නේ නැහැ ඒකයි ජීවන තුනේ. ඒවා දැන්. ඒවා රහතන් වහන්සේ දැන් කිසිගෙන ඉඳි වෙලා හිටපොත් ලැබිලා හිටපොත් මොකද මගේ යහපත ආ ඉන්න. ඒකයි නිවාසය. ඒ නිවාසය ආවේ මොකෙන්ද? අර ධර්මයේ ගුරුත්වය තබා ගැනීම. ඒ කොහොමද ඒක සම්සම්බන්ධද? මොකද ඒ කොහොමද ඒක ගැළපෙන්නේ? මේ රහතන් වහන්සේට දෙය පැවැත්මෙන් වෙන කරන්න දෙයක් නැහැ. අනුන්වත් ඒකෙන් වැඩක් ගන්නවා නම් ඒ ධර්ම ඕන පැත්තට නවන්න පුළුවන්. කියන්න පුළුවන්. උන්වහන්සේට මේ ධර්ම භූමියෙන් දැන් වැඩක් නැහැ. දැන් මේ ධර්ම බොරුවක් නේ ජීවත් වීම කියන්නේ. එහෙමයි. ධර්ම බොරුවක්. දැන් ගෙනාගෙන නම් වැඩක් ගන්න බලාගෙන ජීවිතේ තව අවුරුදු 20ක් තියෙනවා. නමුත් මේ නැදදී ජීවිතේ තියෙන අවශ්‍යතාවයන් සියල්ල ඉවර කරලා දාන්න. දැන් ජීවිතේ වැඩක් නැහැ. ඒ වුණාට වැඩක් නැති වුණාම දැන් මේක තව ඉස්සක් ඉස්සරහට යන්න එපා. ඒ ගැම්ම තියෙනවා. ඉතින් යන ගමන් ඔය කාට කාටත් වැඩක් වෙන විදිහේ. දැන් අපි ගානේ කියලා ඔක්කොම සමුන්න බෙදලා ඔක්කොම කාලා ඉවර වෙලා බක්කරියෝලි ඉතුරු වෙච්චා. මොකද කරන්නේ? ඕකක වෑන් වල පටවගෙන යනවා සෑම තැනම මඩන් වලට දෙයි. දැන් මොකද ඉන්න අය ඔක්කොම කාලා ඉවරයි. දැන් මේක නිකන් තිබුණොත් පිළි වෙනවා අහක දාන්න වෙනවා. නේද? ඒක නිසා මඩන් වලට අරන් අර දැන් සහකන්දාසිකේ ජීවිතේට කරන්නේ දැන් හත්ය දෙන මඩන් වලට බහර දෙනවා ඒ කියන එක. that must be රත්නෝගේ චරණාන්තාව එක්ක ඔයලා තියෙන මහා රත්නෝගේ දුක්ඛ උදාවේ දින්නල් ඉතින් ඒ වගේම ඉතින් ඔය ඔය ඔය කිසි රෝග වල පිළිබඳව ඒකේ උත්තර කියන්නේ. හැම එකම තියෙනවා යක් ඒ ඒ කියභාවය. ඒක විද්‍යාව. හැම ග්‍රාමයකට ඔය විද්‍යාවයි. ඒගොල්ලන්ගේ සමන් කරන්නේ පාණේ වෙන්නේ යන්නේ ඒක විද්‍යාව. ඔය අතින් වුණ නැතුව තේහෙ එතන. පස්සේ ආයෙත් බරට යට ගන්න. මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නම ඒ විදිය නම් ඒ විදියේ බව. අර නෑ එහෙම නම් කොහොමද ඒ විදිය ප්‍රශ්න ලෝකේ ඒ විදියක් මේ මනුස්ස ලෝකේ මේ විදිය මහා පිටස්සක් ඇතිවෙන්නේ නෑ ඒකෙන් මේ මනුස්ස ලෝකේ ඇතින් තේනවානේ. අර ඔයා කියෝනේ නම් කියලා එකක් ඒ විදිය නම් ඒ විදිය නම් ඒ මනුස්ස ලෝකෙත් එහෙම තමයි. මේ ඇතියට තමයි මෙහි විවිධත්වයක් තියෙනවනේ එක්කෙනෙකුට එක්කෙනෙක් ධම්ම ලෝකේ එක්කෙනෙක් බ්‍රහ්මීය රාජීකුට අසමාන අනිත්‍යයි කියලා. ඒ කියන්නේ මේවා විරම් දෙන්නේ. මුචි කියනවා මොකක් හරි නැහැ. මේ බ්‍රහ්මත්වයේ මට්ටමේ හැටියට වෙනස කියනවා. වෙනස කියනවා කියන්නේ අපේ මට්ටමේ වෙනස දෙන්නේ නැහැ. චිත්ත මට්ටමේ හරිත වඩා අඩුයි නැත්නම් වැඩි. ඒක නිසා තමයි 80 කල්ප ජීවත් වෙන වයසක් ඇති බ්ලොක් 60 කල්ප ඉන්නවා 60 කල්ප ඉන්නවා ඔය ඔය විදිහට වෙනස් වෙනවා ඒ අරගෙන එනවා ඒකී භාවයක් ඔතනෝ තමයි ඒ ඒ තිබුණට දැන් එකෙක් බුද්ධලයාගේ ඒක ක්‍රියාකාරී වේග ප්‍රමාණය අඩු වෙටි කන්දින. ඒක තමයි දැන් ඔක්කොම කල්සන් නදිනවා ඔක්කොම මේ කල්සන් කරයි අනිසන් තමයි ඔක්කොම ඔව් නීති බලන්න 100ක් තියෙනවා නේද නමුත් ඔක්කොම කියන කල්සන් එතකොට ඒ ඒක වැටහෙනවද එතකොට ඒ කියන මේ ඒක විවාහත ගුණය දැන් අපි කියමු යම් කිසි කෙනෙක් අතල තනියෙන් ඉන්නව රාත්‍රියේ සාතන් වහන්සේට කියනවා ස්වාමීනි මම මෙතන තනියෙන්. අනේ ඔය බය තියනනම් මම ඇවිල්ලා තෙන්න ඉඳගෙන ඉන්නවා. එළි වෙනකන් ඉඳියේ. උන්වහන්සේට බැරි කමක් නැහැ. වැස්ස වැස්සත් අනිත් එක්කනා දිව්වට වැස්සෙන් දෙරෙන් ඒ හැමෝටම දුවන්නේ. දුවන්න ඕනේ නැහැ. වැස්ස තෙමුණත් නුදුත් නැහැ. අවුකට වේරුවක් නුදුත් ඒවා ඊදලුන් වහන්සේලාට නෑ. ඒවානේ අන්න ඒක. නිවා ගාරෝචනිය සම්තුෂ්ටි කතන්ති. අසන්නු සම්තුෂ්ටි කියලා මේ දෙකක් තිබුණා. නමුත් මොකද්ද මේ සම්තුෂ්ටි ච කතන්ති? මේ සමාජයේ ජීවිතයෙන් සිඳුවිච්ච යම් ක්‍රියා සමූහයක් වේදම් ඒ ක්‍රියා සමූහය සියල්ල කොච්චර හරි යම් දවසකද මේ උසස් ගුණ සම්බන්ධ ජීවිතයකට ගෙන යමින් මේ தත්ත්වයේ උදා වෙන්න ඕනේ උදා කරන්න ඕනේ කියා යම් දවසකද ආරම්භ කළේ දැන් මේ අත්ෝ වගේ දැන් මේ අත්ෝ දැන් මේ ආරම්භ කළා තියෙන්නේ ඒකේ ආරම්භ කරපු දවසේ ඉඳලා කෙරිච්ච වැඩවල අවසානයේ වශයෙන් දැන් සම්පූර්ණ ක්‍රියාව සම්පූර්ණ වෙලා තියෙන එක ගැන උන්නන්තගේ සිතේ සන්තුෂ්ටි පුතුෙච්ච සංඥාවක් ඇරෙයි සන්තුෂ්ටි කියන එක. පුතු කියන්නේ මොකද්ද? අපෘක්තිමත් නැති තෘප්තියටපත් විය හැකි තත්ත්වයක් දැන් තියෙනවා. තෘප්තියටපත් වෙනවා කියන්නේ යුක්තියට පත්‍ය වේ කියන්නේ දැන් යම් කිසි වාදනයකට කටගාවටම යම් දෙයක් ගන්නට පස්සේ දිය රක්මා ඉවතු වදිනවා. හරි මොනවාරි ජන්මට පස්සේ දැන් ඉතින් පිළිලා දැන් දාන්න දෙයක්වත් නැහැ ඕනේවා ඔක්කොම දාලා තියෙනවා. දැන් දාන්න දෙයක්වත් නැහැ දාන්න ඉඩකුත් ඕකට දාන්නත් ඕන ඔච්චරයි දාන්න ඉඩ තියෙන්නේ ඔච්චරයි. ඉඩ තියෙනත ඒ හරියේ ඉතාලම ගලිය යුතු දේවල් ඔක්කොම දාලා තියෙනවා. ඉන් එහා මුකුත් දාන්නේ ඒක සුතු කියන ස්වરૂපයේ ඒ શબ્දයේ තියෙන්නේ අඩුවක් නැතිකම. එහෙනම් ඒ අඩුවක් නැතිකමේ හේතුවෙන් ඇතිවෙනව හැඟීමක් තියෙනවා. ඒ හැඟීමට කියන සන්තුෂ්ටි කියන දෙක શબ્ද දෙකක් එක්ක.

ලෝකෙටම හොඳ පළමුවෙන්ම මෙච්චරයි හදලා තියෙන්නේ. අන්තිම හොඳ රෙද්ද තමයි ගත්තත් ඒක අරගෙන එන කවුරුත් ඇද්ද දැල්ලා ඊට වඩා හොඳ රෙදි හදන මිනිස්සු අය. රෙදිනේ ඊළඟට තමයි හදන මිනිස්සු. ඒක නිසා සන්තුෂ්ටිය ගන්න බැරි වුණ ලෝකෙ. ක්‍රමයේ දන්නවනම් දැනුත් පුළුවන් වයි සන්තුෂ්ටිය. බැරි ඒක දුවමනා කරන සංවිධානයට පත් වෙලා අපි නෑ තාම. අර කාලාන්තරයක් තිස්සේ දෙනා ඒ ක්‍රියාමාර්ගයේ තිබිච්ච සියලු වංගු විස්තර ලකුණු සියල්ල යම් සමාවිතින් තේරුම් ගත්ත යම් කිසි හැඟීම් ආකෘතියක් තියෙන හැඟීම් සම්පින්දරයක් ඒ සම්පින්දණය තුලින් දෙන්නනවා එහෙම තෘප්තියකට පත්කරන්න මේ සම්බන්ධතාවයේ ලෝකීය දෙයක් මුකුත්රි බෑ. ඒ ලෝකීය දෙයින් යම් කිසි දෘෂ්ටිමත් වෙන්නේ දෙයක් යනවා නම් ඒක හොරන්න බැරි වැඩක්. උලන් අල්ලන්න හදුවා වැඩක්. අහුවෙන්නේ නැහැ. අනේක නිසා දැන් මෙතන කෙල්ල තියෙන්නේ මොකද්ද? ලෝකීය දෙයින් තෘප්තිවත් වෙන එක වැළැක්වෙන තියක් හැටියට තියෙන එක අත්කලා දැන් මේ ඉතුරු තියෙන දෙයින් මොනවද තියෙන්නේ මේ ටිකක් අත් කරන අදහසයි අත් කරන දිනේනකම් බලා ඉන්න එකයි එතකොට දැන් මෙතන ලෝකීය සම්බන්ධතාවයක් බලාපොරොත්තුවක් නැති නිසා එතනම තෘප්තියකට පැමිණෙන අඩුවක් නැහැ අඩු වෙන්න ඕනකම් තියෙනවනේ මදි කියන්නේ ඕනකම යටතේ නේද මම? මදි කියන්නේ ඕනකම යටතේ වා තියෙන අදහසක්. හ්ම්. මොකක්ද කිව්වේ? මොකක්ද? ඔව්. මොනවා මහත්යයි? ඈ නෑ නෑ තෘප්තිය කියන්නේ සම්පූර්ණත්වයක් ගැන කියන වචනයක්. පාත්‍රයේ පිරුණ ඉක්ම තරමින් මම පාත්‍රයට ඇවිල්ලා නැහැ. ඒ පාත්‍රයේ தත්ත්වය ගැන ඊ කියන්නේ. පිරිච්චම ගැන ඇලන්නේ වෙන වැඩක්. ඒවන් මෙතන සන්තුෂ්ටි කිව්වේ සම්පූර්ණ බව තමයි දැනෙනවා. ඒකයි සන්තුෂ්ටි. සම්පූර්ණ බව දැනෙනවා. ඇලෙන්න ඕනේ නැහැ තීන එක. නැති එකටයි අපි ඇලෙන්නේ හැම වෙලේම. තීනයකට කවදාකවත් අපිවත් ඇලෙන්නේ නැහැ. අපි කවුරුත් ඇලෙන්නේ නැහැ තීනයකට. තීනයකට නෙමෙයි ඇලෙන්නේ. මතුවට ගන්න තීනයකට තමයි ඇලීම කියන එකේ. ඉස්සරහ නැති එකටයි අපි ඇලෙන්නේ. තීනයකට ඇලෙන්නේ නැහැ භාවිත කරන එකයි කවුරුත් කරන්නේ. දැන් Thank you. ඔව් කලිත් දැන් සියල්ල කළ ඉවර නිසා තමයි මෙතන පිළිච්ච භාවයක් තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අනිත් එක එකවර කරන දෙයක්වත් නැහැ. ඒක නිසා කලිතු දෙය කළ ඉවරයි. ඒ දේ හරියට කෙරලා තියෙනවා. කෙරලා තියෙන බවට ලකුණු නම් දැන් තෘප්තියට ඉම්පත් වෙලා තෘප්තිය කියන්නේ ඇති වෙලා ඇති උනේ මොකක්ද? ඇති උනේ මේ ධර්ම ආශ්‍රය ඇති වෙලා තියෙනවා. දැන් ඇති වෙන්නේ නැහැ කියන්නේ දැන් බත් කාලා ඇති උනායි කියන්නේ. ඒ මොකද? බත් කන්න එපා නේද? අක්කේකින් ඕන වෙන එකේ වෙනවක් පා. ඒ වෙලාවේ පා. ධර්ම ආශ්‍රය කළා ධර්ම ආශ්‍රය කළා ආශ්‍රය කළා. ඒ දැන් ගන්න තියෙන වැඩ අරන් බලලා බලලා බලලා. මොනම වැඩක්වත් මේ වෙලාවෙන් ගන්න වැඩක් නැහැ ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුණාට පස්සේ ඒ ධර්ම උතන තියෙනවා ඔව් ගෑම්මට වැඩක් නැහැ. එතකොට දැන් තියෙන්නේ මොකද්ද ওই පරතරය අතරේ තියෙන්නේ දැන් වැඩ ඉවර වෙලා දෘෂ්ටියටපත් වෙනවා. කියන්නේ හොරන්න වැඩක් දැන් නැහැ. ඒනවනේ අසඤ්ඤතා සන්තුෂ්ටි. කරන ලද ක්‍රියාව පිළිබඳව තියෙන සන්තෝෂය. ඈ අවසන්

මතුවලා එනිකන් කියනවා දෙන්නවා. ඒක අතුරුවල සංඥාවක් නැක්තිය. ඒක නම් සම්පූර්ණ කියන වචන පාවිච්චි කරනකොට ඔව් අපි ඒ මහා ලොකු වටින වචන මේ අපේ ලෝකීය ලෞකික දේවල් වලට පාවිච්චි කරලා ඒ වැඩින වැඩගත්කමක් තියෙනවා. දැන් අපි සන්තෝෂ අසන්තෝෂ කියලා දෙකක් පාවිච්චි කරනවා. සන්තෝෂය කියන්නේ මොකක්ද? අපි සන්තෝෂය කියන්නේ උඩ පරිදි දඟලගෙන ඉඳගෙන කෑ ගහන වෙලාව. අන්තිම වදන දින වෙලාවට අපි කියන සන්තෝෂය. ඉතින් ඕවට ඕව භාවිතා කරලා ඒ තේරුමක් දීලා අපට. ඔය ධම්මාත්‍ය කතා කරේ ලෞකික ක්‍රමයේ දැක්ක. මොකද ඔයා කාට දිනාවේ? ඒ කොහොමද? ඒක අවුජ්ජතේ පූර්ව තියාගෙන අද. එතකොට ඒක නිසා සන්තුෂ්ටි කියන්නේ මහත්යා මේ පපුවේ ඇති වෙලා ආසාවෙන් දඟලන සත්‍යයක් අපි ගත්තට සන්තුෂ්ටි කියන්නේ මේ මේ වෙද්ද රතු පාටයි කළු පාට කියනවා ආදි වශයෙන් විග්‍රහයක් මේ රෙද්දේ தත්ත්වය කියන වාගේ දැන් මේ රහතන් වහන්සේගේ චිත්ත මට්ටමේ තියෙන ස්වභාවය මොකද්ද? දැන් පුරවන්න එකක් නැති පිළියෙච්ච දේවල් පිළිලා පිළිච්ච බව හැඟීමට එන පිළිච්ච බව හැඟීමට එන සත්‍යයක් වී දැන් උන්නව ගෙනග තියෙන්නේ. ඒකට කියනවා ඒ තීන ආකෘතිය ඒ තියෙන සිතේ තියෙන හැඩය විග්‍රහ කරගොත් හැටි තමයි සම්පූර්ණිය කියන්නේ. ඒ පිරිච්ච භවය නිසා ඒ සිරුණ බව හැම වෙල්දිලා තියෙන බව ඇඟීම තේරෙනවා. සංගු කියන්නේ ඒකයි. සුක්තිය කියන්නේ සුක්ති සුක්තිය. පිරිච්ච බව නම් දැන් මට කරන්න දෙයක් නැහැ කියලා තීරණයට වෙట్లా තියෙනවා. ඒකයි සම්පූර්ණ. සතන් නිසා මොනවද? කළ දේ ගැන තව ඉදිරියට කරන්න දෙයක් නැහැ. යනවාද? කාලේන ධම්ම කවර. තෘප්තිගල් තෘප්තිමත් අවස්ථාවක්. එතකොට කාලීන ධම්ම කවන දැන් මේ අවස්ථාවේ අර බුදුහාමුදුරන් දේශනාවට කන් දෙන පිටතේ මේ ඉන්නේ. ඒකට ඒ කන් දෙන පිටක තමයි මේවා කියන්නේ. මේවා අහලා තමයි ওই කප්පේ හැදී කොයි විදිහට දෙවලද. ඒකට අපිට හිතෙන්න පුළුවන් මේ කන් දෙන එකයි මේ ධම්ම ශ්‍රවණ කියන්නේ. එනවා ඒ ධර්මයේ ශ්‍රවණය නොවනවා නෙවෙයි ඒකෙන් යහපතක් සිද්ධ වෙලා තියෙන නිසා තමයි මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. කාලේන ධම්ම සමනං කියේ ඒක. කාලේන ධම්ම සමනං කිව්වේ මේ සකස් වූ ධර්ම වල ක්‍රියාවල්. ධර්ම වල ක්‍රියා ස්වરૂප වල විග්‍රහයන් ස්වરૂප ක්‍රියා කරන ඇති ඔක්කොම වල නිරුක්තිය නිරුක්තිය දැනීගෙන යනවා මේ ධර්ම ස්වરૂපෝල සත්‍ය මේකයි ඒව හඳුන්වන්නේ මෙන්න මේ නම්බර කවුද ලෞතර බුදුහාමුදුරුවෝ යම් ධර්ම සමූහයක් මේ ජීවිතේ සපවත් වෙන කියන්නේ සීල පීඩන නවත්තලා සියල්ල කලකිරටපත් කරන ආකාරයේ යම් කිසි ධර්ම සමූහයක් වදාරනම් ඔන්නේ ඒ ධර්ම තමයි මේ යන්නේ කියලා මේ පේන පේන ධර්මයේ නිරුක්තිය ස්පර්ශ කරන වෙලාව. ඇයි ඒකට සවණම් කිව්වේ? ඒ සවණම් කිව්වේ ඒ වෙලාවට අවදි වෙලා වැඩ කරන්නේ ඒ කෘත්‍යයට සවණේ මේ ශ්‍රවණේ කියන්නේ ස්නායී වැඩ කරන. දේශනා කරගන්නේ උන්වහන්සේලා ඒ අහගත්ත නම් ඒවට යොදන නම් ඔක්කොම වැඩ කරනකොට ඒක කියන්නේ සෝතායතනේ නැත්තම් ශ්‍රවණේ ඉන්ද්‍රිය කියලා තමයි පාස්. ඒ වෙලාවට උන්වහන්සේලාගේ ඒ ක්‍රියාමාර්ගය පවතින ආකාරය දෙන්න. එනවාද? කොමාරුවයි සංකේ දුකේ අවස්ථාවේ මාගේ ප්‍රඥාවේ හොඳ ධර්ම නරක ධර්ම කියන හතරයි. දැන් මෙතනදී ධර්ම අස්වරය. දැන්ලයි අස්නාද සාධාරණ ධර්ම ඔය අපි ශ්‍රවණය කරනකොට හැකින් ඔය අපි වදන් ඔයා කතා කරන්නේ අපි ශ්‍රවණය කරනකොට ටික අල්ලන්නෙම නැතුව බෑ. යමක් ගැන මතක් වෙනවනේ අපි ඔය මතක් කීම් ගැන කතා කරන්නේ මතක් කීම් ගැන කතා කරන්නේ ඒක විකුණු මේ මොකද්ද ඒක කියන්නේ මොකද්ද නිරුක්ති නිරුක්ති කීයට නැගී කියන එක. તો දැන් කියනවා මේ දැන් මේ දේ අපි බුදුහාම මේ සාතන් වහන්සේලා පසු වුණාට පස්සේ ඒ ධර්මයේ විසින්නේ නැහැ. ඇයි උන්වහන්සේ බැඳිලාද මේක කරන්නේ? නෑ. බැඳිලා නෙවෙයි වෙන වැඩක් කරන්න දෙයක් නෑ. ඕයි ඔච්චරයි කරේ. ඔබ ඔබ උන්වහන්සේ ජීවිතේ කරන ප්‍රධාන වැඩක් උනාය. හැම ධර්මයක්ම විග්‍රහ වෙවි ඒකේ නිරුක්තිය වේවා වෙනවා ඉතරයි නාකාර කරන. දැන් ඔන්න අපි කියමු මේ මින්නකොට යම් කිසි කෙනෙකුගේ ජීවිතයක ඈ වෙයි ලක්තාව නම් ඉතින් උන්වහන්සේට ඒ කෑ ගැහිලා කෑ ගැහිලා බව දන්න උච්චරයි. තේරුණාද? ඊයහා උන්වහන්සේට ඒක ගැන මොකද කෑ ගහන්නේ මොනවා නිසා මොකක්ද ඕන උන්වහන්සේට යන්න ඕන කමක් නෑ. ඒ හිස් පහළනේ. ඒ මොන ලෝක සම්බන්ධය අයින් වූ ලක්ෂණය. ඒකට දැන් ඒ කෑ ගැහිලා තුලින් උන්වහන්සේ පේනවනේ උන්වහන්සේගේ ජීවිතෙන් එයාට දුක් නිදහස් වෙන්න මේ පසම් දුක නිදහස් වෙන්න බුදුන් සම්බුලන් කියන්නේ. මේ ජීවිතය ආතය වෙනුවෙන් පාවිච්චි කරන්නේ සාවිතේ යොදෝනේ. අර උන්වහන්සේගේ ජීවිතයෙන් අනුමුක්ත කළ හැකි වැඩක් වශයෙන් වෙන වැඩක් නැති නිසා ඒක. අර පිළිම වේදව වඩන් වලට ආරම්භයක්. දැන් Thank you. මොකේද? විවාහ. එක විදිහට ගන්න කියන්නේ මොඩෙක් වගේ නෙමෙයි. ජලපෙළ තත්ත්වයක් අනුන්ව සනසන්න සනසන තත්ත්වයක් සීනෝනම් ඒකේ හිවුම කරද්ද ලෑස්ති. උන්වහන්සේ මොන කරදරයකට මොන පීඩනයකට මොක වුණත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඒතර නිදසුනක් වශයෙන් පෙන්නවා බුදුහාමුදුරන්ගේ ආලෝක විමානයේ කරත්න. ඒක නිවාස මුලයි කියන්නේ. Thank you. අවස්ථා කීපයක් කිව්වනේ. අපි කියමු දැන් බාලේ වණේට පාත්‍ර තරංගයේ ගිහ බාලේ වණේට ගියේ උන්වහන්සේගේ නිවාසෙ දෙදී. ඒ මොකද? උන්වහන්සේ දන්නා මේ ඇත්තෝ උන්වහන්සේ මේ ඒ අයගේ ජීවිත සත්‍යය ඇටියෙද වෙලා ඉන්න ප්‍රත්‍යඥ මට්ටමේ ඇටියෙද මේ අත්තන් හදන්න කොච්චර කටු මුදුවරේ මුදුගොඩ ගහකට ඇවිල්ලා ඒවත් ඒ මුරන්දු අය මුරන් මේ මුරන්දු කමෙන් බේරෙන්නේ ඒකට අනාගතයේදී ලෝකයාගේ යාත්‍රාන්ත ආදර්ශයක් යම් කිසි කෙනෙක් යම් කිසි අවුලක් නැත්තම් පිරිසක් සංවිධානය කරනකොට ඒ සංවිධායකයාගේ මුළු බලපෑම ඒ පිරිසේ ඇතුළට ඇතුල් නොකර යම් කිසි කෙනෙකු ඒ සංවිධානය කළා නම් ඔවුන්ට ඒ පිරිස ඉක්මවා ගන්න බැරි බවත් ඒ උන්වහන්සේගේ පුදුමකාරකම පිටින පුදුමකාරකම ශක්තිය සීල ආකාරයේ හැටි තීරණය කරන්න ගියා නම් ඒ පුද්ගලයාට ඔන්න උපක්‍රමෝලින් අරවා ආරවුල් හදා ගන්න නැතුව දේරන්න පුළුවන් විදසුන නෙමෙයි. ආදර්ශයක් ලෝකෙට දීමේ චේතනාවයි උන්වහන්සේගේ නිවාසවලින් පෙන්නේ. ඒකත් ওই දෙක මම විගතම ගියාගෙන ගියා. මොන පළවෙනි එකේ උනේ මොකද්ද? ඒ විකුණනසලා දෙපැත්තේ තියෙන ඔබ වහන්සේලා විදියේ වැඩ කරන්න එපා. කවදා ඉන්නේ බැරෙන අය ඕක නෙමෙයි කරන්න ඕනේ ඊට වඩා වෙන වැඩක් තියෙනවා කරන්න. ඔය කලිස්ත කරන්නේ නැතුව මොනවද ඒ කරන්නේ ඕන නවත්තලා මේ කටයුත්ත බලන්නේ. නෑ නෑ එහෙම බෑ කියලා ඉතින් ඊයෝ මේ එහෙම ක්‍රියා කිරියකට ආ එහෙනම් ඕකොල්ල බලනවා තව කියලා බලන්න කියන එක උන්වහන්සේ වෙලාවේ කාලේ වැඩිට වැඩිය. වැඩියට පස්සේ ඉන්නේ මොකක්ද? උසස් ගුණ සම්පන්න ජීවිතයක් ගත නොකර ලෝකයාගෙන් සැලකිලි ලබන්න බෑ කියන තීරණේ හොඳටම තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ පාලනේ වලට ගියාට පස්සේ ආ රජුරු ඇවිල්ලා හැවුවා මොකද මේ බුදුහාමුදුරුවෝ මේ වේදනස්කේ නෑ අන්නාර කොසමෑනුවර වික්‍රමනවසලා මේ මේවා උලක් පදාගෙන මේ ඒක සමතේකට කරන්න දැන් නිසා බුදුහාමුදුරුවෝ වාල්ලේ වගේ කිව්වා. ආ ඒ බුදුහාමුදුරුවෝ එළවලා මේ මේ දාන ගතයින් දහදන්නේ මගේ විදිතේ එක්කෙනෙක්වත් කිසි තැනක පින්නපාත යන්න දාලා. පින්නපාත සම්පූර්ණ වෙච්චා. සාධිනීතියෙන් නැවතුවා. අනේ කිසි කාලයක් ඇවිල්ලා මගේ මේ ස්ථානේ බුදුහාමුදුරන්ට විරුද්ධව බුදුහාමුදුරයි කීම කෙනෙකුම ඉන්නා ඉන්නවනේ ඔක්කොම දොස්ලා. මෙතන දීලා තියෙන ඒවා නෙවෙයි හොඳයි. ඔබට මේ මේ දායකවරු සම්පූර්ණ විරුද්ධව. දැන් කණ්ඩත් නැහැ ඉඳත් නැහැ. දැන් දැන් මතක් වුණා තේරුමුක ඒ පුරුවන්කාරකමින් සමාජයක ජීවත් වෙන්න බෑ. සමාජයක ජීවත් වීමේ සමාජයේ යහපතක් වෙන ආකාරය. ඉන්දියා පැන්න හැකි සමාජෙන් ලැබෙන්න ඕන. දැන් මේ විදිහට ජීවත් වෙච්චාම සමාජයේ කියන අපේ වැඩක් නෑ. අපිට කන් දෙනවා විදාල. අන්න ඒක හොඳට වැටුණා. ඊට පස්සේ ඉතින් අනදමහා ආම්බුගම් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේට කාරණේ කියලා මේ අත්තු කොහොම හරි බුදුහමඳුරේ වැඩම ගන්න කරන්නේ සකස් කරන්නේ කියලා තාම ඔක්කොම නියෙත්. ඒකට දැන් ඔව් නෑ නෑ නෑ එතන නෙවෙයි ඒ ඉතින් ඒකට යන්තම් පොඩි වලක් කැපුවා ආම්පිරෝ ලිස්සයි කියලා බලන්න. ලිස්සවල වැඩේ හරි. ඒක නෙවෙයි බුදුහාමුදුරුවනේ ඒ රාජ අරමෝබයි රජොල්ලන්ටයි කියන්නේ ඒකනේ. ඒ කිසි සම්බන්ධයක් නැහැ බුදුහාමුදුරු පිටින් වහන්සේලාට සෑම දෙනාටම අවබෝධ කළා. ගුණවත්කමෙන් නැතුව සමාජ ජීවත් වෙන්නත් බෑ. ගුණවත්කම් තියෙනවා නම් පිටසම් නැති ජීවත් වෙන්න. එතකොට උන්වහන්සේගේ ගමන අර අයගේ යහපත පිණිස හේතුවෙච්ච නිසා ඒක නිවාස ගුණය පිළිබඳව මොකද යහපත සලසාග සලසාගෙන ඉන්නේ කිසි. අන්න ඒකයි නිවාසය. අයින් කරන්න ඕන කරන ටික තියෙන අපි ළඟ. කෙරෙන ටික ඉඳා උනාන්සලා ගාව. කරන කෙරෙන කියන જાති දෙකයි අපි කරන්න ඕන උන්වහන්සේලාගෙන් කෙරෙන්නේ. මොකද අපි කරන්න ඕන අපි ළඟ නොකරන ටිකක් තියෙනවා. තේරුණාද? අපි ළඟ නොකරන ටිකකුත් ශක්තියකුත් තියෙන නිසා නොකරන ශක්තිය අයින් කළොත් කරන ශක්තිය ගවයට ගන්න එකයි කරනවා. උන්වහන්සේලාව නොකරන தත්ත්වය නැති නිසා ඉතුරු හරිය කරනවා ඒ කෙරෙන්නේ හොඳ වැඩ. ඒ මිනාවක්. ඒක පෙන්වන්න කිව්ව වෙලාවක් තමයි නමුත් කමක් නැහැ. ඔය වග්ගුත් පුදාය හාමුදුරුවෝ ලාපුවා පොතේ කියන්නේ බුදුහාමුදුරුවෝ අනදාහම්තුලන්ට පෝරණාද පොත කෑ ගහ මොනවද මේ මේ මේ මල්කණේ වගේ කෑ ගහලා එළෝ බං වුන් ටික කියලා අර අපි කියන කාලෙකම හරවලා ඉපදී ඒක එහෙම බුදු කෙනෙක් කියා නිකන් වැඩගත් මහත්ෙක් කතා කරන්නේ නැහැ නේද? දුක් යෝග්‍ය මේ ජීවිතේ ඕක සාමාන්‍ය ඉතින් මාන කඩේම කෙනෙක් කියන්නේ ඒ සත්ත්වෙක කෙනෙක් කියන්න ඕන මේ ඒ මස්නේ කෑ ගහන පුරුදු වෙන. බුදුආමතුරු හිමි කන දහව කියන කතාව කරලා ආනන්ද බලන්න. එන් තියෙනකල් කෙනෙක් කෙනෙක් සත්‍යයක් කියන්නේ එයත් අන්න කියන්නේ ගිහිල්ලා හදාගෙන ඉන්නේ කියන්නේ. මේ ජීවිතේ කියපු වචනයක් අපි කියනකොට කියන්නේ අර ඒ කියන්නේ මාළු විසිරුණ මිනිහා අල්ලන සීට් එකක් මාළු ගන්න. හොඳ හොඳ සම්බෝධනේ ඒ මිනිහා අල්ලලා ගත්තට පස්සේ ගම්දක් හරි පිළිගන්නත් හරි මොකද මාදුවක් ඉන්නේ අල්ලන්නේ ඒ වගේ අපි ඔය උසස් ගුණ ගැන අපි කතා කරනකොට අපේ ගෑණි එතන ගෑවිලා ඒකත් ජහ ජරාවට ඒක නිසා ඒව අයින් කරනකොට සුද්ධ සත්‍යයක් කියන්නේ බුදුහාමුදුරුවෝ වග්ගුමුදාරේ හාමුදුරුවෝ මේ සෑ ගහන කප්ප කඩන්න පුළුවන් දෙයක් කියන එකයි උන්වහන්සේ මහා කරුණාවයි කියන්නේ මේ ලාගනේ කෑ ගහන මත්තම තියෙන්නේ මොන හේතුව නිසා බොහෝම ලොකු සුළු දෙයකින් මේක තියෙන්නේ ඒකට මේ මෙන්න මේක මතක් කරපුවා ඇත්ත හරියනවා කියලා හරි කරන්නයි ආපහු යන්නේ නැත්තම් ඊට වඩා කෑ ගහන අය මේ ඔය ජේතවනාරාමේ අතීතේ ඉඳ කියෝනේ ඇති අපි නොහි ගියට කිස්සෝ ඉඳ ඇති ඌ ගියේ ගියේ ඉඳ ජේතවනාරාමයේ ඇතුලේ සමහරු ගහ ගන්නවත් ඇති කවුරුත් දෙන ලෝකයක් ඉතින් උන්වහන්සේව ගැන නෙමෙයි කවුද ආනන්ද බලපං ඔය කවුදේ කෑ ගහන්නේ ගහගන්න ඕන මොන්නේ ඒවම් බුද්ධ ආමරණකට දෙයක් අර අවස්ථාවට අර ප්‍රයෝජනවත් දේ විතරක් උපුටලාගෙන ඒක කෙරින්න ගන්නවා මිසක් උන්වහන්සේ වෙන දෙයක් නෙමෙයි ඒක බුදු ගුණයේ හැටි අපි හරියට තේරුම් ගන්න නම් ඒ සත්‍යය ගැන තේරුම් ගන්න මට්ටමක් හදාගන්න කරන ලද කරන ලද ක්‍රියාව ක්‍රියාව පිළිබඳව තමයි සතුටුයි. සතුටුීට කතන් දෙපා. කරන ලද ක්‍රියාවන් පිළිබඳව මේ වලින් තමයි මේ සම්පූර්ණත්වය. ඒකයි මේ පිටුබම්. දෙවන කලින් කතා කියන්නේ කල්ගොල් කලකි. අනේ ඔතන කල්ගොල් කල් කරන දෙයක් නෑ. අර සලකන සලකන එක තමයි අර සම්පූර්ණී කියන්නේ. දැන් හොඳයි අද කොච්චර යෝගාකාරව ඔය විදිහට එකින් එක ධර්මයට තේරෙනවා ඇති මංගල සූත්‍රයේ ඒතම් මංගල මුත්තමල් දීවේ දැන් අපට පේනවා එහෙම වෙලා තියෙන බව. ඒ ගාථාවේ ගාථාව මේ විග්‍රහයකින් මංගලයක් නෙන්නම් එතන තියෙන්නේ. ඒකෝ නිකන් කටින් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඒක නියම සිද්ධියමයේ කිවිත වෙන්නේ. ඉන්නකමින් එහාට තියෙන්නේ අර රහත් දිනේ. ඒවා කියන්නේ දවදාක කීපයක් තියෙනවා. ඒවා විස්තර උට ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ පිළිවෙත් තියෙනවා. ඉතාලම ඕනෑ කමින් මේ පිළිස ඊයේ පෙරේදා අද කීයේ සරේ දෙද්දේම මේ ගොනුවේ හැම කුමාරෙම තියෙන්නේ කොයිතරම් ඕනකමක් මේ කපෝල තියෙන්නේ ඇද්ද මේ ධර්මයේ හරි ඉස්සරහයි. ඔන්න ඔය ඕනකම තිබෙන බව අද පමණක් මේ පරිණිවාණී පවග්ගවුදු දැක්ක. ඒකයි මේ අද මේ අය කාලේ. ඒක නිසා මේ අය අසාගන්නේ විතරයි හොඳින් කරගන්න ඕන ක්‍රියාත්මක කිරීම මේ පපෝලින් නිකම් සිද්ධ වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා ඉදී ගැටයක් හදාගන්න මේ ධර්මයේ තේරුම් ගැනීම උත්සාහ කිරීමෙන් තම තමන් විශ්වාස කරන්නා මේ වටිනා සිතිවිලි වල තියෙන වැඩගත්කම පිළිබඳව කලකායේ පිළිබඳව සතරටපත් වෙනා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අප අපැසුරු කරන්නා වූ ස්ථානවලට අධිජීවී සියලුම දිව්‍ය රාජ සම්මියා ජෛන මෝදයේ උත්පත්ති ජීවිතපත් වේවා මොකටවත් මේ උත්පත් ගන්න ජීවිතය සමග සම්බන්ධ කර ගැනීම සඳහා දී එක්කායතනයකට කාර්යයක් කරස්වා ඒ දිවරා සමූහයාට තම තමන් නමින් සීයේ පල්ලෝගේ මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාට ගෝතකින් මුදුන්පත් ලෝක සුන්දත් මේ අමතමත් මේ සත්‍ය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිවාන ගන්නා වූ දේශේ සේවායන් පිට ඇතුළගෙන එක්තාවතා සම්මේ වේවා සායන ஆகாதத்தார் لا تهم من جميلان සමතුම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස සංගතහපචායනෝ චත්තා රෝධම්මා වත්තන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාෝග්‍ය සම්පත්ති වග්ග සම්පත්ති වච අතෝ නිබ්බාන සම්පත්ති විනාශේ සමිජ්ජතු